වර්තමාන අධ්‍යාපන අමාත්‍යවරයා ඒක නොසලකා මේ ක්‍රියා කරන්නේ ඔහුගේ මේ ක්‍රියාකාරීත්වය තුළ සිදු වෙන්නේ අපි අපි පැහැදිලිවම කියන්න පුළුවන් මේකේ විශාල අසාධාරණයක් වෙනදී දරුවන්ට වුන් කරන්නේ මේ අයවැය තුළ අපි දකින මේ ආකාර ක්‍රම තමයි ටිකටම තියෙන්නේ සම්පූර්ණයෙන්ම අදහස් නොසලකා ක්‍රියාත්මක කිරීම අපි දන්නවා මේ වවුචරලා කිසි ලෙසකින් මේ රටේ සමස්ත දරුවන්ට සාධාරණ කිටුවේ නැහැ කියලා මේ වවුචර දීමට තීරණය කරලා තිබුණේ විශේෂයෙන්ම ටෙන්ඩර් පටිපාටියේ ඉදිරිවල සම්සා ඒ වගේම ප්‍රමිතියෙන් තොරව ලබා නොදීම නම් ඒක නිවැරදි කිරීමයි කළ යුතු තිබුණේ අද මේ රටේ සමස්ත දරුවන්ට සමහර රෙද්දක් ගන්න බෑ කියන එක අපිට ඉතාම පැහැදිලි මෙවුන් සඳහන් කළේ මුලින් රුපියල් මිලියන 900ක් වෙන විතර වෙනවා කියලා දැන් දැන් වෙන කතාවක් කියන්නේ. ඉතින් මේක පැහැදිලිවම අපැහැදිලි ක්‍රියාමාර්ගයේ මෙවැනිම ක්‍රියාවලියක් අපි අපි දැක්ක 2002 දී මුද්‍ර දීලා දැන් මේ වෙලාවට සිදුවෙන්නේ ඒකයි මේවා සම්බන්ධයෙන් ව්‍යාපාරික ප්‍රජා මේ කඩකාරයෝ මොන මොන වගේ මතයක් දරනවාද කියන එක අපි දන්නේ නැහැ. නමුත් මේක තුල ඉතාම කූට ක්‍රියාවලියක් වෙන බව අපිට ඉතාම පැහැදිලි